දැන් මේ අවස්ථාවේ මුලින්ම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් මම අහනවා. ඔයගොල්ලන්ට සිදු වෙනවා දැන් දහම් පාසලේ කියනවා. මේ දහම් පාසලක් තියෙනවනේ. ගුරුවරුත් ඉන්නවනේ දැන් මෙතන ඇතිනේ. ඔව්. මේ ගුරුවරයෙකුට හරි ගෙදරින් ළමයි පොඩි ළමයෙකුට ඔයගොල්ලන්ට උගන්වන්න ඕනේ ඒ ළමයාට ගැළපෙන්නේ මෛත්‍රී භාවනාවද බුදුගුණ භාවනාවද කියලා තෝරගන්න ඕනේ. ළමයෙකුට උගන්වන්න ඕනේ ඔයගොල්ලන්ට වඩාත් හොඳ එයාට මෛත්‍රී භාවනාවද බුදුගුණ භාවනාවද මේක තෝරන්නේ කොහොමද? චරිත ලක්ෂණ දැන් චරිත ලක්ෂණ ඔයගොල්ලෝ දන්නවා. නවෙන තරහ යනවා වගේ නම් දැන් ළමට ඒක ටිකක් අපහසුයි. ඔය චරිත ලක්ෂණ හොයන්න පුළුවන් ලේසි විදියක් කියන්නේ. ළමයාට ඉස්සෙල්ලම එක වෙලාවක බුදු ගුණ භාවනාව කියා දෙන්න ඕගොල්ලෝ දන්න විදිය. මේක කරන්න කියලා කියන්නේ. වෙනම මෛත්‍රී භාවනාව කියා දෙන්න වෙන දවසක. ඒක කරන්න කියන්නේ. ලා ඔරලෝසුවක් තියාගන්න. ඉක්මනින් නිින්ද යන්නේ කොයිකද කියලා බලන්න ඒක තමයි ගැළපෙන බහන. තේරුණාද? ඉක්මනින් නිින්ද ගියේ මොන භාවනාවද? මෛත්‍රිය නම් ළමයට ගැළපෙන්නේ මෛත්‍රිය. ඉක්මනින් නිින්ද ගියේ බුදුගුණ භාවනාවෙන් නම් ගැළපෙන භාවනාව මොකක්ද? බුදුගුණ භාවනාව. නමුත් දැන් ඔයගොල්ලෝ රට පුරා විදලා කොච්චර තියේද මේ භාවනාව කරන්න බෑ නිදිමත හැදෙනවා කියලා නවත්තලා. දැන් මොනවද කරේ අපි? ධර්මයේ දන්නේ නැතුව කරපු පිස්සු වැඩ. තේරුණානේ? නැයි කොහොමද නිදිමතක් එන්නේ භාවනා කරනකොට කියලා අපි කල්පනා කරේ නෑ. මොකද නීවරණ ගැන අපි දන්නේ වෙන කතාවක්. මේක අපි ළඟ තියෙන එකක් කියලා විශ්වාස කරන්නේ නැතුව මේක විහාරේ වෙන ලෝකයක තියෙන දෙයක් කියලානේ අපි ගන්න යන්නේ. ඔන්නේ වැරද්ද උනේ. තේරුණා නේද? නිදිමත එන්නේ භාවනාවේ ඉක්මනින් නිදිමත එනවා නම් ඒක සුදුසු භාවනාවක්. තේරුණා නේද? ආධුනිකයේ භාවනා කරන්න ගිහිල්ලා ඉක්මනින් නිදිමත දැනුන එක සතුටු වෙන්න ඕනේ. හරිනම්. ඇයි නිදිමත ඉක්මනින් ආවේ? නීවරණ හතරක් යටපත් වෙන්නේ. ඉතින් නෑ ඔය ධර්මයේ දන්නවනේ ඕක දන්නවනේ. දැන් බුදුහාමුදුරුවෝ කොච්චර මුගලන් හාමුදුරුවන්ටම කියලා කියනවා. දැන් බුදුහාමුදුරුවෝ නින්ද ගිහිල්ලා මුගලන් හාමුදුරුවෝ ඒ පිළිබඳ සූත්‍ර තියෙනවා විස්තරයක් ලොකු. තේරුණානේ ලොකු විස්තරයක් ඉතින් ඒ වුණාට අපි කල්පනා කරා නින්ද ගියොත් ඒක හරියන භාවනාවක් නෙවෙයි. දැන් අපි යන්නේ විරුද්ධ පැත්තේ. තේරුණා නේද? මේක වරද්ද මේ වැරද්දා. මේක හදාගන්න. නිින්ද ඉක්මනින් නිින්දේනේ භාවනාව හොඳම බා. හැබැයි එතන තියෙනවා වෙනසක්. ඒ නිින්ද යන තැනදී තමයි අර සතිය ප්‍රබල කරලා කොහොම හරි මේක කඩන්න. තේරුණා නේද? ඒක දැනගෙන ඉන්න ඕනේදී. දැන් බලන්න දැන් උනත් ඔයගොල්ලෝ මෙච්චර කාලෙ ඉතින් මේ අද කරපු භාවනාවක් නෙවෙයිනේ මේ ඔයගොල්ලෝ කරලා තියෙන්නේ නේද? මම මේ කිව්වට මම මේ වෙන විදිහකට මේක කියා දෙන එක විතරයිනේ කරන්නේ. මම භාවනාව එක එක විදිහේම කරලා තියෙනවා. නෑ ඔය ඔය වගේ සිද්ධි නෙවෙයි දුන්නේ කියලා බලන්න. මේ නිදිමත ඇවිදින් හිටී ගමන් හොඳ සිහියකට අපි යනවා. දැන් ඔය මම කියපු સિદ્ધාන්තේ නෙමෙයි උතන වැඩ කරන්නේ. අර ප්‍රබල වෙච්චි සති ඉන්ද්‍රිය. තේරුණා නේද? තීන මිද්දේ එළවල බලය ගන්න. එදා එතන ඉඳලා දිගට භාවනා ආරම්භයේ ඉන්න පුළුවන්. දිගටම නෙමෙයි. ආයේ අර සීන මිද්දේ එනවා හටනට. ඇවිල්ලා මගදී එයා දිනනවා. ඒක හරියි. නමුත් අපි හිතන්නේ නැහැ මේක අපිට වැරදුනා කියලා. නෑ ඊගාට අපි දැනගන්න ඕනේ මේ මේ විදිහට කඩා වැටි වැටි වැටි වැටි තමයි මේක දියුණු වෙන්නේ. කවුරු හරි ඉස්සරහට ගියා නම් ওই ටික වෙලා වෙලා වෙලා වෙලා තමයි ස්ථාවර වෙන්නේ. තේරුණා නේද? ඒක එහෙම වෙනවා කියලා දැනගත්තොත් ඉතින් ආයෙ කාගෙව අහන්න දෙයක් නැහැ. දුක හිතෙන්න දෙයක් නැහැ මට භාවනා කරන්න බෑ නිින්ද යනවා කියලා හිතෙන්නේ නේද නෑ ඒක බොරුවට හදාගත්ත එකන්නේ ඒ වෙනුවෙන් විවිධ දේවල් කරන්න යන්න ඕනේ ඔය වගේ ලොකු ප්‍රශ්න අපි හදාගන්න ඒ ධර්මයේ හරියට අහලා නැහැ දන්නේ නැහැ වෙන මොනවද විකාර අහලා ඔන්න ඒක දෙයක්. දැන් එතකොට ළමයෙකුට භාවනාවක් ගියා දෙන්නා ලේසි විදිය මම කියන්නේ. එහෙනම් දෙකක් දිහා දීලා බලන්න එකක් ඉක්මනින් ඉන්දියාන එක තමයි. තේරුණාද? එහෙම කියලා මේ මම උදාහරණයට කිව්වේ ළමා මනසට ඉතිහාදි ගන්න ඕනේ හරියට මම මේ ඔයගොල්ලන්ට තේරෙන්න කිව්වේ. දැන් ඔයගොල්ලන්ට තේරෙන්න මේ භාවනාව අපි අර්ථකථන කරන්නේ අනිත් පැත්තටයි. ඒවා වැරදි. දැන් ඊළඟට දැනගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ ප්‍රශ්නේ බහුතර ලෙස දැන් මෙතන උනත් හුඟක් අයට මේ ආభాසය ඇති. මේ ආభాසයෙන් සතිපට්ඨානෙ දියුණු වෙන්නේ මේක වැරදි ආభాසයක්. මොකද අපි එදා ඉඳලම පොතපතේ අටුවාවෙත් හැමතැනකදී විපස්සනා භාවනාව නම් අනිත්‍ය දුක්ඛ අනාත්මමයි. මෙන්න එහෙම එකක් අපි ළඟ පළපදියම් වෙලා තියෙනවා. කොහේද විපස්සනා භාවනාවක් තියෙන්නේ? එතන තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා එකක්. ත්‍රිලක්ෂණේ තියෙන්න ඕනේ. දැන් මේ ත්‍රිලක්ෂණේ තියෙන්න ඕනේ කොහේද කියලා ගන්න. මේක දැන් ඒකින්ද දැන් අපි හුඟා පොත්පත්වල ගුරුවරු ඔයගොල්ලන්ට කියා දීලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා ප්‍රසිද්ධ අයත් ඒ ඒ මට්ටමේ ඉන්න ඒ පොත්වලක් තියෙනවා. ඔය දැන් ඔයගොල්ලෝම සක්මන් භාවනාව කරනවා. තේරෙනවනේ? ටිකක් හොඳට හිත තැම්පත් වුණාම ඊගාට කරන්න කියනවා ඉඳගෙන පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න කියනවා. තේරෙනවද? දැන් එහෙම භාවනා තියෙනවා කියලා. ඒක ගුරුවරු දෙනවා මේ විදිහේ ක්‍රම. දැන් ආනාපානීය තේරෙන්නේ නැතු යනවා හුස්ම. එතකොට හුඟක් අය කියන්නේ මොකද? අනිත්‍ය බලන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න. මේක තමයි විපස්සනාව කියන්නේ. තේරුණාද? මේක විපස්සනාවක් නෙවෙයි. මේකට අහු වෙන්න එපා. කරනවා නම් වහාම දැන් නවත්තන්න ඕනේ. ඉදිරියට හදන්න බෑ. තේරුණා නේද? ඔයගොල්ලන්ට එතනින් එහා භාවනාව දියුණු කරන්න බැරි හින්දා මේ කියන්නේ. ඒක හින්දා කොයි වෙලාවකවත් දැන් අපි සතිපට්ඨාන භාවනාවකදී අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීමක් කරෙන්නෙම නැහැ. මෙනෙහි කරන්නෙම නැහැ. වෙන මොකක්වත් මෙනෙහි කරන්නේ නැහැ. තේරුණා නේද? ඉස්සෙල්ලා මෙනෙහි කරේ වම දකුණ කියලා පුරුදු වෙනකම්. අන්තිම පහ වෙලා ඒක ඕනෙත් නැහැ. මෙනෙහි කිරීම සම්පූර්ණ මෙනෙහි අහක් කරනවා. තේරුණා නේද? ඒක ඉස්සෙල්ලාම දැනගන්න මෙනෙහි කරනවා කියන්නේ මේක පටන් ගන්න පහසු වෙන්න කරන උපක්‍රමයක්. භාවනාවක් ඉගෙන ගන්න කරන උපක්‍රමයක්. මේ උපක්‍රමය නෙමෙයි පස්සේ දාගන්නේ සිහි කල්පනාව. ඒතර සිහි කල්පනාව පිළිතනකන් තමයි අර මෙනෙහි කිරීම කරන්නේ. එහෙම ඉස්සරහට යනකොට තේරෙයි මේක ඇත්තද නැත්තද කියලා. ඊට පස්සේ දැන් අපි පුරුදු වෙලා තියෙන ටිකක් මොනවා හරි හොඳින් භාවනා කරලා හිත තැම්පත් වෙනකොට ඒක නවත්තලා අනි පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන්න යනවා. තේරුණාද? හුඟක් අයට ওই ගැටලුව තියෙනවා. ඒකම භාවනා විදියට කරලා තියෙනවා. අවුරුදු ගණන් පුහුණු කරලා තියෙනවා. දැන් මේක දැනට ඔයගොල්ලෝ උනත් කවුරු හරි කිව්වා පිළිගන්න එපා, කරන්නත් එපා කියන එකයි මම මේ කියන්නේ. තේරුණා නේද? ඒක කරන්න යන්න එපා දැන්. එතනින් එහාට භාවනාව වෙන එක. අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීම පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරත් ඒ විපස්සනා භාවනාවක් නෙවෙයි. එයත් තව සමත භාවනාවක්. ඒ භාවනාවට කියන නම මොකක්ද? පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන්නේ ධර්මය. බුදුහාමුදුරන්ගේ ධර්මය. එතකොට ධර්මයේ මෙනෙහි කරන භාවනාව මොකක්ද? ධම්මානුස්සතිය. තේරුණා නේද? ධම්මානුපස්සනාව නෙවෙයි. ධම්මානුස්සතිය. බුදුගුණ මෙනෙහි කරන භාවනාව මොකද්ද? ආන්නේ වගේ එක තමයි ධම්මානුස්සතිය. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය. තුනක් තියෙනවා. ඒක ධර්මයේ මෙනෙහි කිරීමක් ඔය කරන්නේ. දැන් එතකොට අපි හිතමු ඔයගොල්ලෝ උනාට දැන් ඕන තරම් සමාජයේ ඉන්නවා. ඔයගොල්ලන්ට උපදෙස් දෙයි පොත්වලක් තියෙනවා. මේ හුස්ම රැල්ල දැනෙන්නේ නැතුව ව්‍යායාම කරන්න තියෙන්නේ අන්න ඒකයි. තේරෙනව නේද? ওই බණ ඉතින් ඕන තරම් අහලා ඇතිනේ ඔයගොල්ලෝ. ඒකයි මම මේ කියන්නේ. ඒක අහලා ඇති ඒක ඒක ඇතුලේ ඉතින් හිතේ තියෙනවනේ අදහස් එතකොට. එතකොට ඒ මුස්මරල්ල නැතුව දැන දැනෙන්නේ නැතුව ගියාම අපි පංචස්කන්ධය අනිත්‍ය දුකයි කියලා මෙනෙහි කරා නම් එච්චර වෙලක් කරේ ඔයගොල්ලෝ ආනාපාන සතියෙන් සමත භාවනාව. ආයේ ධර්මයේ මෙනෙහි කරලා වෙන සමත භාවනාවකට හැරුණා. එච්චරයි තේරෙනවනේ දැන් සමත භාවනාවක ඉඳලා තවත් සමත භාවනාවකට ගියා හැබැයි යන්නේ අපි වැරදි දෘෂ්ටියකින් යන්නේ විපස්සනාවකට කියලා යන්නේ තේරුණාද මම කියන කතාව දැන් අපිට වැරදි කොච්චරක් තියෙද මේක ඇතුලේ අපි විදර්ශනාවට කියලා මේ අවුරුදු ගානක ගිහිල්ලා දිනේ කොහෙටද ආයේ සමතේකට තේරුණානේ විදර්ශනාවකට නෙමෙයි. ඒක නිසා මෙනෙහි කිරීම, අනිත්‍ය මෙනෙහි කිරීම, දුක මෙනෙහි කිරීම මේවා ගන්න මේ පාදයෙන්. මේවා පුරුදු වෙලා තිබුණා අත්හරින්ද. මේවෙන් අහකට වෙන දැනක් තියෙන මේ වර්තමානයේ. බුදුහාමුදුරන්ට ඕනේ සතිපට්ඨානේ තියෙන උතන නෙමෙයි. මෙනෙහි කිරීමක් තුල නෙමෙයි. ඊට වැඩිය වෙන තැනක. ඒ තැන හඳුනා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒකයි මම මෙච්චර කියන්නේ. තේරුණා නේද? වැරදි අහක් කරන්න ඕනේ. වැරදි මත තිබුණොත් හඳුනගන්න බෑ ඒක හිලිහෙන. ඒක හින්දා මෙනෙහි කරන්න යන්න එපා එතනින් හා අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේකේ ඇත්ත කතාව පොඩ්ඩක් තව විස්තර කරගන්න වෙයි. මෙහෙම උනේ ඇයි කියලා. බුදුහාමුදුරන්ගේ දේශනාවල සූත්‍රවල හැම තැනම තියෙනවා විපස්සනාව කියන්නේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමයි කියන්නේ. උඹලා මේ වාක්‍යය පාලියට ගත්තා පාලියකේ සිංහල ගත්තා මෙන්න මේ අර්ථය හරි. විපස්සනා භාවනාව කියන්නේ මොකද්ද? පංචස්කන්ධේ ඔව් පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමයි. නැත්නම් පංචස්කන්ධ උපාදානයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීමයි. ඔබට විපස්සනා කියන්නේ. තේරුණාද? දැන් තමාගේ පංචස්කන්ධය හඳුනගන්න පුළුවන් වෙන්නේ නීවරණ යටපත් වූ කෙනෙකුට විතරයි. ඒ මොහොතේ. ඔන්න දැන් ඊගාව. එහෙනම් අපි දන්නේ පංචස්කන්ධය මොකක්ද? ඒක බුදුහාමුදුරන්ට වැඩක් ඇති කන්නේ. ඔයගොල්ලෝ දන්නේ ඔයගොල්ලන්ට ගන්න. රූප වේදනා සංඥා සංකාර කියලා අපි කියන කතාවේ තියෙන පංචස්කන්ධය බුදුහාමුදුරන්ට අදාළ නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයක් නෙවෙයි. තේරුණානේ? බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන පංචස්කන්ධය හඳුන ගන්න පුළුවන් කියලා ඒ හඳුන ගන්න පුළුවන් අවස්ථාව නීවරණ යටපත් වෙච්ච මනසක් තියෙන වෙලාවක විතරයි. තේරුණානේ? නෑ ඔයගොල්ලෝ කවුරු හරි කියනවා නම් කෙනෙක් මගේ පංචස්කන්ධය මම දන්නවා කියලා එයාට එහෙම කියන්න පුළුවන් වෙන්නේ යා මේ මොහොතේ නීවරණයටපත් වෙලා තිබුණොත් විතරයි. ඒක සංකීර්ණ කර්මයක්. තේරුණානේද? එහෙම මිසක් පංචස්කන්ධය හඳුනගන්න බෑ කාටවත්. නෑ ඔයගොල්ලෝ බොරුවට පංචස්කන්ධය කියලා එකක් වෙන කතා බහ කරලා අර්ථ දක්වලා සාකච්ඡා කරලා වාද කරලා අමාරු වෙටෙන්න එපා. ඔක බොරුවක්. තේරුණා නේද? ඒ බොරුවට අහු වෙන්න එපා. ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ වර්තමානයේ පංචස්කන්ධය අනුර ගන්න නම් නීවරණ යටපත් කරගන්න. ඒක ප්‍රධාන සුදුසුකම. මේක නැතුව පංචස්කන්ධයක් හඳුනගන්න බෑ. තේරුණා නේද? මේක ධර්මානුකූලව අනිවාර්යෙන් හිතට ගන්න ඕනේ කාරණා. කවුරුත් කිව්වට පංචස්කන්ධයක් එයාට කියන අයට තේරෙන්නේ නැහැ. අහන අයට තේරෙන්නේ. කියන අයට හරි අහන අයට තේරෙන්න ඕන නම් මොකද වෙන්න ඕනේ? එයාට ඒ කියන වෙලාවේ අහන වෙලාවේ නීවරණ ටික යටපත් වෙලා. අන්න එතකොට පුළුවන් මේක හඳුනා ගන්න. ඒත් තුවන්නේ. සුදුකමක් තියනවා හඳුනා ගන්න. එකත් වැරදි විදිහට කියොත් බෑ. තේරුණා නේද? නමුත් අවම සුදුසුකම පංචස්කන්ධයක් හඳුනාගන්න නීවරණ යටපත් වීමයි කියලා ධර්මානුකූලව දැනගන්න වෙනවා. මෙතනින් මෙහා කරන කතා තුරංගනා කතා. තේරුණා නේද? අපි කොහොමද ඒ ගුණාට දේශන පවත්වන්නේ? පංචස්කන්ධය සම්බන්ධව. යා අල්ලේ තියනවා. තේරුණා නේද? වැඩක් නැහැ. ඔන්නේ බොරුවට ගිහිල්ලා තමයි අපි අමාරු. ඔව් නෑ ආහාර උතන තියෙනවා. ආහාර නිරුද්ධ වෙලත් ආහාර නිරුද්ධ වෙනවා කියන්නේ ආහාරය නැති වෙනවා නේද? ආහාර භුක්ති විඳින්න නැති වෙනවනේ. හ්ම්. එතකොට මෙතන තමයි විදර්ශනාවේ ගැටේ තියෙන්නේ. දැන් ඔයගොල්ලොත් ওই භාවනාවෙන් යන්න ඕනේ ඕක හරහා යන්න ඕනේ. එතකොට අර බහූත තිබුණොත් බෑ යන්න. තේරුණානේ වැරදි මත තිබුණොත් යන්න බෑ. දැන් ඒකට මම ඔයගොල්ලන් ටිකක් හිතා ගන්න පුළුවන් විස්තරයක් දෙන්නම් මේක මොකද්ද මේ පංචස්කන්ධය කියලා. හැබැයි පංචස්කන්ධේ මේ ඉන්න ගමන් දැනගන්න පුළුවන් කියන එක නෙමෙයි මම කියන්නේ. මේ ඉන්න ගමන් පංචස්කන්ධය පිළිබඳ අනුමාන ඥානයක් ලබා ගැනීමයි මේ කරන්නේ. පංචස්කන්ධය උදාරට හඳුන ගන්න පුළුවන් වෙන්නේ නීවරණ යටපත් වෙච්ච තැනකදී විතරයි. තේරුණා නේද? ඊට මෙහා පංචස්කන්ධය ගැන කතා නොකරම ඉන්න. ඒක තමයි මේ භාවනාව දියුණු කරගන්න තියෙන වාසිය. බොරු කතා කිව්වේ හැටි මේක ආය දැක්ම වෙනස් වෙනවා. තේරුණා නේද? එහෙම කියලා කයට බෑ එහෙම කියන්න බෑ. අභිධර්මයේ ප ဋ ාණිය නෝවියා කිව්වම හරි කියලා ඒක කියනවා. මොන ප ဋ ාණිය කිව්වත් පංචස්කන්ධය නෙමෙයි කියන්නේ. තේරෙනවද බුදුහාමුදුරන්ට ඕනේ වර්තමානයේ නෙමෙයි කියන්නේ අපි හදාගත්තේ දැන් මනෝ සංචේතන ආහාර තුගිය නෑ යන්නේ කොහෙද අපි ආහාර නිරුද්ධ කරන්නේ එතකොට ඔය ඔය ගැටේ තියෙනවා ඔය ගැටේ තියෙන හින්දා අපි බලමු මොකද්ද මේ පංචස්කන්ධ මේක ටිකක් ගැඹුරු හින්දා දැනගත යුතු හින්දා අනුමාන වශයෙන් දැනගන්න බලන්න දැන් ඔයගොල්ලන්ට බුදුහාමුදුරුවෝ පෙන්නනවා අපි ළඟ තියෙන ආයතන හයක්. ඒක අහලා තියෙනවනේ මොනවද ඒ ආයතන නම් කරන්නේ කොහොමද? ඔව්. මේක නා පාළියම තියෙන චක්කායතන, සෝතායතන, ගානායතන, යුවායතන, මනායතන ඔව් මන ආයතන. ආයතනය. කියන්නේ මොකක්ද? නෑ ඔයගොල්ලෝ එක එක ආයතන වල වැඩ කරනවා. නිස්පත්. මොනවාරි හදන තැනක් ආයතන. එහෙනම් තව ඔයගොල්ලෝ ළඟ තියෙනවා චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය ආදී වශයෙන් ඉන්ද්‍රිය හයක. දැන් ඉන්ද්‍රියකින් මොකක්ද කරන්නේ? නෑ. චක්කු ඉන්ද්‍රියක් තියෙනවා, චක්කායතනයක් තියෙනවා. තේරෙන්නේ මේක දෙකක්, එකක් නෙවෙයි. චක්කු ඉන්ද්‍රිය කියන්නේ එකක්, චක්කායතනය කියන්නේ තව එකක්. චක්කු ඉන්ද්‍රියෙන් කරන රාජකාරිය එක දෙයක්, චක්කායතනයෙන් කරන රාජකාරිය තව දෙයක්. ධර්ම දෙකක්. තේරුණා නේද? දැන් චක්කු ඉන්ද්‍රියෙන් කරන්නේ ඉන්ද්‍රියක ස්වභාවය වෙන් කරන එක විතරයි. ඉන්ද්‍රියෙන් කරන්නේ වෙන් කරනවා. චක්කු ඉන්ද්‍රියෙන් කරන්නේ රූප, වර්ණ රූපය, හැඩය, වර්ණය වෙන් කරනවා. චක්කු ඉන්ද්‍රිය. වෙන් කරපු එක ගෙනහිල්ලා එතකොට ඉන්ද්‍රියෙන් කරන්නේ රූපය වෙන් කරන්නේ. ඒතර රූපය තියෙන එළියනේ. දැන් එළියේ තියෙන රූපයක් නෙමෙයි ඇහෙන් වෙන් කරන්නේ. දැන් ඒක චක්කු ඉන්ද්‍රියෙන් කරා ඊට පස්සේ ඒ රූපයට යමක් කරගන්නවා මනසේ. ඒ වෙන් කරලා දුන්නනේ ඇහැ මෙන්න මේ මෙහෙමයි කියලා වෙන් කරපු එක අල්ලගෙන එයා මනෝමය දෙයකට ග්‍රහණය කරගන්නවා. මනෝමය தත්ත්වයක් හදාගන්නවා. වෙන වචන වලින් කියනවා. මේ මනෝමය தත්ත්වය තමයි නාම රූපී. ඒගොල්ලෝ නැතුව නාම රූප මෙනෙහි කරා කියලා මේ මොකවම ඉන්නේ. තේරුණා නේද? දැන් නාම රූපය කියන්නේ ඉන්ද්‍රියෙන් වෙන් කරපු දෙය මනෝ දක්ෂයක් බවට හරවන එකට බුදුහාමුදුරුවෝ දීපු වචනය තමයි නාම රූප. එහෙම අහලා තියෙනවනේ නාම රූප කියලා වචනේ. ආ දැන් බලන්න ඉන්ද්‍රිය දැන් මෙහෙම මෙහෙම අහලා තියෙනවනේ පටිච්චසමුප්පාදේ. අවිද්‍යා පත්‍ය සංඛාරා. සංඛාර පත්‍ය විඥාන. අන්න ඔය විඥානය කියන්නේ ඕක තමයි. විඥාන තියෙනවා හයක්. තේරුණා නේද? සංස්කාර හින්දාමයි අපිට චක්කු විඥානය ඇති වෙන්නේ සෝත විඥානය ඇති වෙන්නේ ඝාන විඥානය ඇති වෙන්නේ ඔය ටික ඔක්කොම ඔයගොල්ලන්ට මේ පිළිලා තියෙන්නේ ඒක කියන්නේ ඒක ඔයගොල්ලන්ගේ හපංගමකට ලැබිච්ච එක මොකක්වත් නැහැ මෙතන ඔය පරම්පරාවට ලැබිච්ච එකක් නෑ ගත්තේ උපාධියට ලැබිච්ච එකක් නෑ අම්මා හින්දා ලැබිච්ච එකකුත් නෑ තාත්තා හින්දා ලැබිච්ච එකකුත් නෑ තේරුණාද ඔය තියෙන ටික ඔය ඉන්දිය ටික ලැබුණේ ඔය බුදුහාමුදුරුවෝ කියන පිළිවෙලට අපි හිතාගෙන ඉන්නේ අපේ પરම්පරාවෙන් මේක ලැබුණා තේරෙනව නේද ඒක තමයි අවිද්‍යාව කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ ගැඹුරක් අපිට තේරෙන්නේ නෑ ඒක කතා කරලා වැඩකුත් නෑ තේරෙනව නේද නමුත් දැන් ඔයගොල්ලන්ට විසඳලා දෙන්න එපා මේ අර අමු බොරුව නවත්තලා දෙන්න එපා. එහෙනම් ඕක කරොත් එimhe මෙච්චර හදපේක ඉවරයි. ඔය කාගෙන් හරි රූකඩයකින් අහගෙන අර කතාව මෙනෙහි කරයි දිගට. හරි තමයි ඇකි ඉක්මනින් නිවන් දකින්න. මේ ආත්මේ නිවන් දකින්න කියලා මෙනෙහි කරයි. වැඩක් නැහැ. තේරෙනවද නේද? ඒක හින්දා මේක දැනගන්න ඕනේ. මෙතන මේ ගැඹුරක් තියෙනවා. තේරුම් අරගන්න වෙනවා. එතකොට දැන් බලන්න චක්කු විඥාණය විසින් වෙන් කරනවා. විඥාණය කියන්නේ වෙන් කරනවා. රූපයක් වෙන් කරපුවාම නාම රූපය විදිහින් ඒක මනෝ දත්තයක් කරගන්න. තේරෙන්නේ? මේ මනෝ දත්තය චක්කායතනෙ විසින් පංචස්කන්ධයක් කරනවා. ඔන්න පංචස්කන්ධය හදන්නේ චක්කාය. ආයතන හයම හදනවා පංචස්කන්ධය. එතකොට එතකොට පංචස්කන්ධයේ මොන වගේද? ඔයගොල්ලෝ කියන මල විචාරය නෙවෙයි මනෝමය. තේරුණා නේද? අපි පංචස්කන්ධය අනිත්‍යයි දුකයි කියලා මෙනෙහි කරන්නේ මොකද්ද මේ කුණු ශරීරේ? ඒ ඕක මෙනෙහි කරා කියලා මෙනෙහි කරාට මොකද දුන්නේ? නොකරා මොකද දුන්නේ ඔයගොල්ලෝ? ඕක අනිත්‍යයි කියලා ගන්න නැති ගන්නේ හින්දාම නේද උදේ පාන්දර කණ්ණාඩි ළඟට ගිහින් හැඩ වැඩ දාන්නේ. නිත්‍ය වුණා නම් හැමදාම කරන්නේ නැහැ නේද? තේරුණානේ? දැන් ඕක දන්නේ නැති කෙනෙක් මෙතන ඉන්නවද? මොකද උනේ දැනගෙන. තව තවත් සංසාරේ හැදුවා මිසක් අනි මොකක් හරි ධර්මයක් තේරුණාද? දැන් මොකක් හරි තේරුණාද කියන්නේ ඔය ගැඹුර. මෙච්චර කල් කරා එක එක ඒවා. ඔය ශාරීරිය අනිත්‍යයි කියලාමනේ ඔය කරේ. ඕක දැනගෙනමනේ කරේ. ඉතින් මොකක්ද උනේ අහකට කියන්නේ? මොකක්ද? තේරුණා නේද? එහෙනම් මේ පංචස්කන්ධය කියන්නේ අපි හිතන එකක් නෙමෙයි. පංචස්කන්ධේ මනෝමය. තේරෙනවද? ඒවලේ මේ ආයතනය හදන දේ. දැන් එන්නේ එක දකින්න ඕනේ සතිය. තේරෙනවද? එහෙම මනෝමය වශයෙන් මනසෙන් හදන පංචස්කන්ධයේ සතියෙන් දැකින විපස්සනා. එහොනේ අන්න ඒක දැක්කොත් බුදුහාමුදුරුවෝ කියන විපස්සනා. අපි කියන එක දැක්කා කියලා අපිට විපස්සනා වුණේ මෙලෝදියක්. ඕක දකින්න නැති කෙනෙක් නෙමෙයි. එළිය එළිය පැත්ත දැක්කත් ගහක් දැක්කත් ඒ ගහ පුංචි ගහ හෙට ලොකු. අනිත් කෙනෙක් දකින්නේ ගහේ අනිත් නිත්‍යයක් දැකපු කෙනෙක් ඉන්නවද අද වෙනකම් මේ ගස් වල, ගල් වල, දේවල් වල, ඇඳුම් වල නිත්‍යයක් දැකපු කෙනෙක් ඉන්නවද? හැමදාම දැක්කෙත් අනිත්‍ය මොකක්ද උනේ මොකක්ද තේරුණානේ එහෙනම් බාහිර ලෝකයේ අනිත්‍ය දැක්කා කියලා ඔයගොල්ලන්ට මොකවා වෙන්නේ තව තවත් තණ්හාවෙන් එක විතරයි වෙන්නේ තව තවත් සංසාරයේ අදන එක විතරයි එක වෙන්නේ දැන් බාහිර ලෝකයේ අනිත්‍යේ හින්දා නේද අපි හුඟක් ජාති කරා ඈ නිකන් බලන්නකො අනිත්‍ය නුණනම් ඕවා කරන්නේ නැහැ. දැන් ඔයගොල්ලන්ට අලුත් ඇඳුමක් ගන්න ඕනේ ඇයි? ඉස්සෙල්ලා ඇඳුම අනිත්‍ය හින්දා නේද? ඒක අලුත් ඇඳුම් ගන්න ගිහින් කරේ මොකද්ද? සංහාව වේදෙන්නේ නැද්ද ඒක? ඉතින් ඔබ සදාකාලිකව කරේ ඔකම. තේරුණාද අපි හිතුවේ නැතුවට සදාකාලිකව මේ සංසාරය හදන ක්‍රමය ඕක තමයි. අනිත්‍ය දැක්කද අපි ඒක තමයි සංසාරය හදන්න උදව් කරන්නේ. දැන් මේ එහෙම හිතින් නෙමෙයි මේ බුදුහාමුදුර සංසාර විමුක්තියට ගෙන්නේ. බොරුවට අනිත්‍ය මෙනෙහි කරන්න යන්න එපා. ඒකයි මම කියන්නේ. ඒවා හිතන්න එපා. බුදුහාමුදුරන්ට ඕන තැන අල්ලගන්න. ඕනේ මොකද්ද? මේ වර්තමානයේ හදන පංචස්කන්ධයේ අනිත්‍ය දකින්න. මෙනෙහි කරන්න ඕනේ නැහැ දකින්න. දකින්න ඕනේ ඇහෙන් නෙවෙයි, කනෙන් නෙවෙයි. මේ ඉන්ද්‍රිය හයෙන් දකින්න බෑ. එයි බැරි. පංචස්කන්ධය හදන්නේ මේ ඉන්ද්‍රිය හයෙන්. නේද? නෑ ඇහෙනුත් හදනවා පංචස්කන්ධය, කනෙනුත් හදනවා. හයි. සෝතායතනෙන් හදනවනේ. ආයතන හයෙන්නේ හදන්නේ මන ආයතනෙන් හදනවා. ඔයගොල්ලන්ට කොහොමද ආයේ ඒ හැම මේ හදන එක හොයාගන්නේ? හොයන්න කොහොම වෙයිද? නෑ ඒක තමයි අර බල ගන්නවන්නේ ඉන්ද්‍රිය පහක් බුදුහාමුදුරු තේම නැහැ. තේමන්නේ ඔය භාවනාවෙන් බල ගැනීම මොකටද? ශ්‍රද්ධාව. ශ්‍රද්ධා ඉන්ද්‍රියක් කරනවා බුදුහාමුදුරු. සති ඉන්ද්‍රියක් කරනවා. එතන වීරිය ඉන්ද්‍රියක් කරනවා. සමාධි ඉන්ද්‍රියක් කරනවා. ඔව් ඊට පස්සේ ප්‍රඥා ඉන්ද්‍රියක් කරනවා. මේවා දිනු වෙනකම් මේ ඉන්ද්‍රියු වෙන් කරනවා. මේ ඉන්ද්‍රිය වෙන් කර හැකි පංචස්කන්ධ. තේරුණානේ? නෑ. අපේ තියෙන අස්සන්නාක ආදී ඉන්ද්‍රියන් වලින් වෙන් කරන්න බෑ පංචස්කන්ධ. ඒ වෙනුවට අලුත් ඉන්ද්‍රිය පහක් ගොඩනගනවා බුදුහාම. මේක තෝරලා දෙන්න. ඒක ඒ ඉන්ද්‍රිය පහ ගොඩ නැගෙන්න නම් ඔයගොල්ලෝ හරියට ඔය කියන විදිහට ඔය මේ මොකක් හරි සතිපට්ඨාන භාවනා ප්‍රගුණ වෙන්න ඕනේ. ප්‍රගුණ වුණාම ඉන්ද්‍රිය පහ දියුණු වෙනවා. දියුණු වුණොත් ඒ වර්තමානයේ හැදෙන පංචස්කන්ධය සතියට ඇල්ලේ. තේරුණා නේද? සතියට ඇල්ලුවොත් උපාදාන වෙන්නේ නැහැ. පංචස්කන්ධයේනේ උපාදාන වෙන්නේ වෙන එකක් නෙවෙයිනේ. නෑ. ඔයගොල්ලෝ උපාදාන කරන්නේ ඔය පිටින් අල්ලගත් එකක් නෙවෙයි. මේක අල්ලගන්නේ ඔය කියන ඉන්ද්‍රියන් වලින් හදන පංචස්කන්ධය මම කරගන්න එක තමයි උපාදාන. තේරුණානේ? එන්නේ එක ගැඹුරුයි. තේරුණා නේද? ගැඹුරු වුණාට අපි වැරදි දේවල් කරා කියලා මේකෙන් ගැලවෙන්න බෑ. බුදුහාමුදුරුවෝ කියන එක කරන්න ඕනේ. දැන් බුදුහාමුදුරුවෝ වෙන්නන්නේ මෙතන හටිත්ත පරියෝධපණං කියන தത്വයට ගියාම මෙන්න මේ අපේ මනසට පුළුවන්, සතියට පුළුවන් ඒ මොහොතේ හදන පංචස්කන්ධය සතියෙන් දකින්න. ඉතින් ඔයගොල්ලෝ දැක්කට ඒක විශ්වාස කරන්නේ මොකද ඔයගොල්ලෝගේ මල විකාරයේ වෙන එකක් පංචස්කන්ධය. ඒක කවදාවත් සතියෙන් දකින්න ගන්න නෙවෙයි ඔයගොල්ලන් ළඟ තියෙන්නේ. එහෙම හීනෙන් බේන්න පුළුවන් එකක්. දැන් අපි හදාගෙන තියෙන පංචස්කන්ධය අපිට බේන්න ඕනේ හීනෙන් විතරයි. තේරුණා නේද? ඒක අපේ එකක්. අපේක කවදාවත් දැක්කා කියලා නිවනක් නැහැ. කාගේ පංචස්කන්ධයක්ද කවුරු කියන එකක්ද දැකලාද නිවන අවබෝධ වෙන්නේ? බුදුහාමුදුරුව පෙන්නපු පංචස්කන්ධය හරියට හඳුනාගෙන දැක්කොත් නිවන් දකින්න. තේරුණානේ? තම තමන්ගේ මල විකාරයක් දැක්කම නිවන් නෙමෙයි දකින්නේ අංකාරය. ඔක තමයි අපිට වෙන්නේ. අපිත් දකින්න පංචස්කන්ධය. දැන් නිකන් ඉන්නකොට කවුරු හරි කතා කරන මොකද දැන් මේ භාවනා කරන්නවත් යන අනේ බෑ ඉතින් මේ ශරීරයේ වේදන අන්තස්කන්ධය අනිත්‍යයි මේ කියන්නේ මොකක්ද උන්වහන්සේලා විහිළු කරන තේරුණාද පංචස්කන්ධය අනිත්‍යයි කියන්නේ එයා මොකක් දැකලාද අර එච්චර කාල නොයෙක් විදියට හැඩ වැඩ දාගත්ත කොණ්ඩේ හෝ ඔළුව හෝ මූණ හෝ ඇඟ හෝ දැකලා තේරුණානේ දැන් ඕකද පංචස්කන්ධ නේ ඔතන තමයි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ඒකට පංචස්කන්ධයෙන් තියෙන දක්ෂින කොටුවේ නෑ හට ගන්න එක වේදනාව ඒ මොහොතේ වේදනාවට සමාගයේ කියන දැන් රූපයක් එක්ක හට ගන්න එක්ක වේදනාවට අනුව ප්‍රඥාව ඒ හටගන්න දේවල් අනුව මනසින් ඇති වෙන අතීතේ භාවිතාවට අසුර කරපු විදිහට හදලා දෙන්නේ එතකොට එතෙන්දී සමාධිය රූපය තුළ හටගන්න වේදනාව වේදනාව හටගන්නෝනේ ඒ වේදනාවට අනුව එතෙන්දී හටගන්නේ රූපයේ ස්වභාවය දකින්න කරන පංචස්කන්ධය නෑ නෑ නෑ මෙහෙම වෙන්න ඕනේ වර්තමානයේ වෙන්න ඕනේ ඒ වර්තමානයේ අපිට ඉන්ද්‍රියන් තියෙනවනේ හයක් ඒක ආයතන හයක් නේ එතකොට ඒ ඒ වර්තමානයේ දැන් මේ ඇහෙන් ඇහෙන් හදන මනෝමය දේ අපි ග්‍රහණය කරන එක මනෝමය වශයෙන් දැනගන්න ඕනේ දැන් අපි දකින්නේ දැන් ඔයගොල්ලන්ට මාව පේනවා ඇහැටනේ පේන්නේ ඇහැටනේ පේන්නේ. ඔව් දැන් ඔයගොල්ලන්ට පේන්න ඕනේ ඇහැ මාව නෙමෙයි. ඔයගොල්ලෝ හදාගත්තේ මල විකාරේ. ඔව් ඒක පේන්න ඕනේ මාව පේන්න බෑ. ඔව්. එහෙම වෙන්න කෙනෙකුට වෙන්න පුළුවන් ක්‍රම එකයි වෙන්නේ. නීවරණයටපත් වෙන. කතාවෙන් වෙන්නේ. තේරුණා නේද? දැන් මේ මොහොතේ පංචස්කන්ධේ මටවත් දකින්නත් බෑ ඕගොල්ලන්ට දකින්නත් බෑ. දකින්නේ කතා කරන්නත් බෑ. කතා කරන්නේ වැරදි. ඇයි සත්‍ය නෙමෙයි. තේරුණා නේද? ඒකයි අර බුදුහාමුදුරුවෝ ඔච්චර ගැඹුරු කරන්නේ. ඒක වෙන විදියකින් බෑම. මෙහෙම්මම වෙන්න ඕනේ. ඒක ස්ථීරව මෙතන සීල්ම ගන්න. වෙන ක්‍රමයක් නැහැ. ඒකායන ක්‍රමෙම යන්න. ෂෝට් කට් යන්න මේපා හිතන්න එපාම කියනවා. තේරෙනව නේද? දැන් මම මෙච්චර හිතන්න එපා කියන එකේත් අයි හාමුදුරුවෝ ඔච්චර කියන්නේ කියන්නේ ඔයගොල්ලන්ගේ මොකක විකාර තියෙන ඒවා නැත්නම් මෙතෙන්ට ගහලා මේ භාවනාව නැති කරගන්න. ඔච්චර දැන් හදාගෙන ගියා කියන්නකො උතෙන්ට ගිහින් කවුරු හරි කිව්ව විකාරයක් මෙනෙහි කරන්න පටන් ගන්න. තේරුණා නේද? එතකොට මේතනින් මෙච්චර හදපු එක ආයෙ තාකට. ඒකෙන් මතක තියාගන්න පංචස්කන්ධය කියන එක ආයතන හයෙන් හදන්නේ. තේරුණා නේද? ඒක ඕන්නම් හොයාගන්න මෙන්න මෙහෙම මම දෙන්නම් ඉංගියා. පස්සේ බලන්න වෙලා අඩු හින්දා. අඩුයි අද ඉතින් වෙලාවත් ඉවර වෙනවා. දැන් ධම්මාන පස්සනාව කියලා තියෙනවනේ. සතිපට්ඨාන සූත්‍රේ කාට හරි මතකද ධම්මාන පස්සනාවේ පබ්බ ටික? කොටස් තියෙනවා පහක්. ඈ ඔව් කියන්න මම මතක තියෙන කෙනෙක් කියන්න ඔව් නීවරණ පබ්බේ පළවෙනි එක ආයතන පබ්බය ඊගාට දිවිරටම කියන්න බලන්න නීවරණ පබ්බේ මුලින් ඒක හරියට පංච උපාදානස්කන්ධ පබ්බය හරි ආයතන පබ්බය බොජ්ජංග පබ්බය චතුරාර්ය සත්‍ය පමණයි. දැන් ඔය ධම්මානුපස්සනාවේ තියෙන්නේ ධම්ම. ඒක වෙන්න බෑ නේද? නැහැද? බුදුහාමුදුරන්ට වර්ධින්න බෑ. දැන් ධම්මානුපස්සනාවේ තියෙන්න ඕනේ මොනවද? බුදුහාමුදුරන්ගේ ධම්ම. එතකොට දැන් ධම්ම වලට තියෙන්නේ ධම්මානුපස්සනාවේ තියෙනවා පබ්බ පහක්, භාවනා ක්‍රම පහක්. ඒ පහ පිළිවෙල මේකයි පංච නීවරණ නීවරණ පබ්බේ ඊගාට පංච උපාදානස්කන්ධ ඒ පබ්බය කොටස ආයතන බොජ්ජංග ඊගාට චතුරාර්ය සත්‍ය නේද ඔයගොල්ලන්ට මෙහෙම හිතන්න වෙන චතුරාර්ය සත්‍ය කියන්නේ ධම්මය ශරීරයක් කයක් නෙවෙයි හිතක් නෙවෙයි වේදනාවක් නෙවෙයි පැහැදිලිද ආ බොජ්ජංග කියන්නේ ධම්මයක් ඒ කියන්නේ ශරීරය නෙමෙයි, කය නෙමෙයි, වේදනාව නෙමෙයි, සිත නෙමෙයි. ඒකත් පැහැදිලිද? එහෙමනම් පංචස්කන්ධය කියන්නේ මොකක්ද? ඊගාට කියන්නේ තුන්වෙනි නේද? ධම්ම. එහෙනම් ධම්ම කියන්නේ මාස තුන ඇති වෙන එක. මානසිකාරය. තේරුණාද? අපි හිතන එක නෙමෙයි පංචස්කන්ධයේ මානසිකාරය. හිතකුත් නෙමෙයි රූපෙකුත් නෙමෙයි වේදනාවකුත් නෙමෙයි. කයකුත් නෙමෙයි වේදනාවකුත් නෙමෙයි හිතකුත් නෙමෙයි. තේරුණානේ? මේක ධම්මයක්. මානසිකාරය. ධම්ම කියන්නේ මානසිකාරය. මනසෙන් ඇති වෙන දේවල්. දැන් ඊගාට තියෙනවා දැන් පංචස්කන්ධයේ ඉස්සෙල්ලා තියෙන්නේ පබ්බේ නීවරණ පබ්බේ. දැන් ඔන්න රහස තේරෙනවා බුදුහාමුදුරේ කියන්නේ ඔන්නෝක හරහායි. දැන් බලන්න නීවරණ පබ්බය ඕනනම් ලියා ගන්න කවුරු හරි. නීවරණ පබ්බය තියෙනවා. පංචස්කන්ධ පබ්බය තියෙනවා. උපාදානස්කන්ධ පබ්බය තියෙනවා. ආයතන පබ්බය තියෙනවා. ආ බොජ්ජංග පබ්බය තියෙනවා. ඔව් එහෙනම් අවසානයේ ආහාර හතර නිරුද්ධ වුණාම තමයි චතුරාර්ය සත්‍ය ලැබෙන්නේ. ඕකට නේද මේ සතිපට්ඨානය කරන්නේ. එහෙනම් චතුරාර්ය සත්‍ය ලැබෙනකන් තියෙන ඔය තියෙන සම්බන්ධය තමයි ධම්මපද. මොනවද ඒ තියෙන්නේ? ඉස්සෙල්ලම තියෙන්නේ නීවරණ. ආ එහෙනම් දෙවෙනි එක පංච උපාදානස්කන්ධය. තුන්වෙනි එක ආන ඔය තුන ගන්නකොට මැද තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. දැන් මම මෙහෙම කිව්වොත් ඔයගොල්ලන්ට පොඩ්ඩක් හොයලා ඕන නම් පස්සේ බලන්න පුළුවන් කියලා බලන්න. පරිවහන් නැතුව තමන්ගේම බලන්න. තමන්ගේ දැන් මේක සංසන්දනය කරගන්න. දැන් පංචස්කන්ධයේ මැද තියෙනවා මුල තියෙනවා නීවරණ පබ්බේ. ඉතිපස්සේ තියෙනවා ආයතන. මම මෙහෙම කිව්වක් බලන්න ඔයගොල්ලන්ට තේරෙනවද මේ කතාව? ආයතන වලින් තමයි පංචස්කන්ධය හදන්නේ. තේරුණානේ? ඒ පංචස්කන්ධය ඔයගොල්ලන්ට දැන් පේන්නේ නැත්තේ නීවරණ වලින් වහන. නීවරණ කියන්නේ නිවන වහනවා කියන්නේ පංචස්කන්ධය වහන. ඒක තමයි. මේ මොහොතේ පංචස්කන්ධය ඔයගොල්ලන්ගේ නීවරණ වලින් වහපු හිඳයි නිවන දකින්න බැරි. ඇයි නිවන කියන්නේ 아무තේ ගන්න වෙන්නේ තමන්ගේ වර්තමාන මොහොතේදී වර්තමාන මොහොතේ ඇති වෙන පංච උපාදානස්කන්ධය දැක්කනම් නිවන. තේරුණා නේද? දැන් වෙන එකක් දැක්ක දැකලා වැඩක් නැහැ නිවන් දකින්න. මොකද්ද දකින්න ඕනේ? මේ මොහොතේ හදන පංචස්කන්ධ උපාදානිය දකින්න ඕනේ. ඒකේ තියෙන්නේ ලක්ෂණය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. තේරුණා නේද? දැන් අපි ඔකට කරන කපටි වැඩේ මොකද්ද? පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරනවා. මොකක් වෙන්නේ? නෑ. ඕකේ සැබෑ තත්ත්වේ මොකද්ද බුදුහාමුදුරන්ට ඕන එක ඔයගොල්ලෝ දක්ෂ වෙලා මේ මොහොතේ පංචස්කන්ධය හඳුන ගන්න ඕනේ. හඳුනගත්තොත් එතන තියෙන ලක්ෂණය අනිත්‍යයි දුකයි අනාත්මයි. තේරුණානේ? දැන් තියෙන ප්‍රශ්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය මෙනෙහි කිරීම නෙවෙයි කොහෙන් හරි ওই වර්තමානයේ දෙන පංචස්කන්ධය දැනගන්නේ, අල්ලගන්නේ. තේරුණානේ? දැන් භාවනාවෙන් කරලා දෙන්නේ ඕක තමයි. නෑ. විපස්සනා භාවනාවෙන් කරන්නේ වර්තමානයේ පංචස්කන්ධය අල්ලලා දෙනවා සතියේ. දැන් ඒක අනික් ඉන්ද්‍රිය වලට බෑනේ. ඒ ඉන්ද්‍රියන්නේ හදන්නේ. දැන් ආයතනෙන් හදන්නේ. චක්කායතනුත් හදනවා පංචස්කන්ධය. සෝතායතනුත් හදනවා. ගානායතනුත් හදනවා. ජීවහායතනුත් හදනවා. මනායතනුත් හදනවා. ඔව් කායායතනුත් හදනවා. තේරුණා නේද? දැන් හැදුවට පස්සේ ඒක වහන්නේ හැබැයි හය දෙනෙන්නේ නැහැ. තනියෙන් වහනවා පරපස් දෙනවා. කොයිගෙන් හැදුවම වහන. තේරුණානේ? දැන් බුදුහාමුදුරෝ යන පිළිවෙල තමයි ඉස්සෙල්ලා සමත භාවනාවකින් නීවරණ යටපත් කරන්නේ. දැන් ඔන්න නීවරණ යටපත් කරපම ආරයයි. කවුද ඊගාට තියෙන්නේ? ආ පංචස්කන්ධය එළියට එනවා. තේරුණා නේද? සතිය ප්‍රකට වුණොත් වර්තමානයට ගියොත් පංචස්කන්ධය එන්නේ නීවරණ යටපත් වෙලා විපස්සනාවකට යනවා කියන්නේ වර්තමානයට යනකොට තමන්ගේ පංචස්කන්ධය හඳුන ගන්න පුළුවන්. මුල් වතාවට මුණ ගැහෙනවා. හැබැයි මුණ ගැහෙන්නේ ඇහැට නෙමෙයි, කනට නෙමෙයි, සක්කිය. මනස කියන්නේ මනසත් මේකමයි. මනසක් කියන්නේ ආයතන. සතිය තර දිනු කරගත්තේ සති ඉන්ද්‍රියයි අර ඉන්ද්‍රිය පහට. තේරුණා නේද? දැන් ඔන්න තව ඔබේ එහෙම දැක්කා කියලා මොකව වෙන්නේ නැහැ ඔයගොල්ලෝ. මූසල වෙනවා. ඒක දැක්කම මූසල වෙනවා. ඒ ඇහින්න බැරි වෙනවා. අර එපා වෙනවා. ඕවා දකින්නේ අපි යන්නේ මේ මැජික් දකින්නනේ. දැන් පාවෙයි, දැන් උඩයයි, දැන් මහා ඥානයක් ලැබෙයි. එහෙම එකක් ඉන්නේ අපි මේ කරගෙන යන්නේ මේවා. තේරෙනවද? ඒ මොකක්වත් නෙවෙයි මේ වෙන්නේ මූසල ගමක් කියන්නේ. පංචස්කන්ධය දැක්කම මහා මූසල. තේරෙනවද? මේ මූසල ගම කොච්චරද කියනවනේ ඒකේ තියෙන්නේම අනිත්‍යයි දුකයි අනාත්මයි. ඒ තමයි මූල. අනික ඕන තැනක තියෙන්න පුළුවන් ඊට වෙනස් එක. මේ ලෝකේ හරියටම අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුල තියෙන ආත්ම අනාත්ම ලක්ෂණ තියෙන කොයිද? වර්තමානයේ හැදෙන පංචස්කන්ධය. තේරුණා නේද? දැන් මේ පංචස්කන්ධයේ දකින්න නැතුව අපි කරන විකාරය විකාරයක්. දැන් ඔන්න බුදුහාමුදුරේ කියන්නේ විදිහට බලන්න. නිවන යටපත් කරපුවම ඔන්න පංචස්කන්ධය හඳුනා ගැනීමේ මූලික සුදුසුකම හැදෙනවා. එයා දක්ෂ වෙන්න ඕනේ. ඒ දක්ෂකම නිවන යටපත් වුණ කලියට බෑ. ඒකට තමයි හතර හතිපට්ඨානෙන් එකකින් යටපත් වෙන්නේ. නැත්නම් හතර හතිපට්ඨානෙ දෙලින්දි යන්න ඕනේ. සතිත්ත පරියෝධපණ වෙන්න ඕනේ ඔතෙන්දී. එතකොට ඒ මොහොතේදී ඔය පංචස්කන්ධය තේරීමට ආසන්න වෙනවා. තව හිතියා කියන්න සතියේ එයාට පුළුවන් වෙනවා මෙන්න මෙතෙන්ට දියුණු වෙන්න. දැන් පංචස්කන්ධය හදන්නේ කවුද? ආයතන හයනේ. තමාගේ මොහොතේ පංචස්කන්ධයේ විනිවිදගෙන සතියට පුළුවන් ඒ පංචස්කන්ධය හදන ආයතනය දකින්න. අන්න විපස්සනා ටිකක් දුන්නු. තේරුණානේ? දැන් තමාගේ මේ මොහොතේ හදන පංචස්කන්ධය විනිවිදගෙන සතිය යනවා ඒක හදන ආයතනෙට. අන්න එතකොට සතියෙන් ආයතනයෙන් මේක කරන්නේ කියලා තේරුම් ගන්න එදාටයි. ඒවා කියන්න බෑ. කියන්න කතා කරන්න යන්න එපා පොත් ලියන්න බෑ. බොරු පඬිතකම් විතරයි. තේරුණා මේක මේක ප්‍රායෝගිකව වෙන්න ඕනේ දෙයක් නිසා සාකච්ඡාවේ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. තව කෙනෙකුට උගන්වන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. කියන්නවා කියලා වැඩකුත් නෑ සංසාරේ. තේරුණානේ? ඒක මොකක් කරන්න එපා. මෙහිම සතියෙන් ගියොත් ඔන්න පංචස්කන්ධයේ විනිවිදගෙන දකින්නවා එම පංචස්කන්ධය හදන ආයතනය දකින්නේ සතිය. ඇහෙන් නෙමෙයි මනසෙන් නෙමෙයි. ඒක හින්දා කාටවත් කියන්න බෑ නේද? දැන් දැක්කොත් මොකද වෙන්නේ? මෙහෙම දැකලා තව කාලයක් පුරුදු වෙනකොට ඔයගොල්ලන්ගේ මානසිකාරය කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ සංකල්පනා කියන જાතිය, දික්ටි සංකප්ප කියන්නේ. ඔන්නේ සංකල්පනා වෙනස් වෙනවා. කොහොම දැක දැක හිටියම සංකල්පනා වෙනස් වෙනවා. ඒ සංකල්පනා ගොඩට යන්නේ මොකද්ද? අර බොජ්ජංග ධර්ම දැන් ඉස්සෙල්ලම කරගන්න ඕනේ ඔයගොල්ලෝ මොකද්ද? නීවරණ ටික යටපත් කරගන්න. ඊට පස්සේ උදු වර්තමානයේට එන්න. සතිත්ත පරියෝධමණන් වෙන්න. ඒකෙදි වෙන්න ඕනේ මොකද්ද බුදුහාමුදුරන්ට? තමන්ගේ මේ මොහොතේ හදන පංචස්කන්ධයක් තේරුම් ගන්නේ හැකියාවක් ලැබෙයි. තව සතිය ප්‍රකට කරොත් ඒ පංචස්කන්ධය විනිවිදගෙන එම පංචස්කන්ධය හදන ආයතනය දකි. මෙහෙම දකිමින් ඉන්න එක විපස්සනාවයි. තේරුණානේ? ඔන්නෝක විපස්සනාව. මෙතන වැරද්දක්. අනික ඔක්කොම මලවි කාරම. මොකද නැහනම් ධම්මපස්සනාව අනුපට්ඨානේ බොරුවේ. මේකෙක් කෙනා කියන ඒවා මොනවද? සතිපට්ඨානේ බොරුවේ. ඔයගොල්ලන්ට පුළුවන් නම් මෙතන ඉන්න මෙතන විපස්සනා කියලා ඔයගොල්ලන්ට තේරෙයි. මේ වචනින් නෙවෙයි තේරෙන්නේ. එතකොට ක්‍රියාවෙන්ම තේරෙනවා. ඔතෙන්ට යන්න පුළුවන්. තේරුණා නේද? එහෙම ගියොත් අපි හිතමුකෝ යමේ හැදෙන හැදෙන පංචස්කන්ධය විනිවිදගෙන එම ආයතනයේ දැක දැක කරන විපස්සනාව තුල එයාගේ සංකල්පනාවල වැඩෙන්නේ සත්‍ය බුද්ධංගයි. එහෙනම් හතරවෙනි පබ්බය බුද්ධංග පබ්බය. තේරුණානේ? දැන් එම බොඥාංග වඩ වඩා ඕක ඉස්සරහට සතියෙන් කාලය ගෙවුවොත් බහුලීගත කරොත් භාවන භාවනාව ඔව් ධිට්ඨිය තුලට එන්නේ මොකද්ද චතුරාර්ය සත්‍යයයි ඒක තමයි ඔහු තමයි බුදුහාමුදුරන්ගේ ගමන් පිට තියෙන්නේ අපිට හදා වෙනස් කරන්න බෑ මේක තේරුණානේ ඔය පෙතේ ගියොත් හරි වෙන ඕන පෙතක ගියොත් යන්නේ සංසාර. සංසාර විමුක්තිය කියන්නේ. තේරුණා නේද? කවුරු හරි ඔය පෙත කියනවා නම් ඒක කරන්න. නැත්නම් මම කියන එක කරන්න. එච්චරයි මෙතන දැන් ගන්න තියෙන විදිහ. සමහර ඔය පෙත කියයි ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති වෙයි කියන විදිය. ඒකත් ගන්න එපා. ඒ තේරෙන්නේ නැතුව මේ මග වැටෙන්න පුළුවන්. මේක මෙහෙමයි වෙන්නේ. දැන් බලන්න බුදුහාමුදුරුවෝ ඔයගොල්ලන්ට දැන් වෙනකොට කොච්චර දේවල් ඊගාට කරලා දීලා තියෙනවද? දැන් මොකද්ද මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ? නීවරණ ටික යටපත් වෙන්න බෑ මුලින්ම. තේරුණා නේද? ඊට පස්සේ පංචස්කන්ධය ඕ හදන ආයතනයේ හදන පංචස්කන්ධය දැන් මේ වෙලාවේ ඔයගේ බැලුවොත් ඔයගොල්ලෝ ආඩි වෙලා හිටියට මේ ආයතන හයෙම පංචස්කන්ධ හදනවා වීගෙකින්. ඕක අල්ල ගන්න පුළුවන් දැක්කේ මේ කොතනවත් නෑ. දැන් බුදුහාමුදුරුවෝ 아무තු දෙයක් නෙමෙයි භාවනාවට කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට ඇස් දෙක පියාගන්න කිව්වා. මොකක්ද ඒක? දැන් හුස්ම ගැන අවධානය යන්නේ ඇස් දෙක පියාගෙන. මොකක්ද ඒ කරලා තියෙන්නේ? චක්කායතනෙන් හදන පංචස්කන්ධ ටික සම්පූර්ණවත්. එකපාරට. හදන්නේ. ශබ්ද අඩු තැනකට යන්න කිව්වා. එතකොට කණෙන් හදන පංචස්කන්ධ ප්‍රමාණයේ තෙන්දී අඩුයි. නැතුව නෙමෙයි අඩුයි. තේරුණා නේද? දැන් ඔහොම ඔහොම ගිහිල්ලා මනසට එනේම ගණන් ගන්න එපා. ඕකනේ අපි දැන් කරේ. මතක් වෙන එක නවත්තනවා හරි මතක් වෙන්න එපා කියන කතාවක් මෙතන නෑනේ. ඕන තරම් අරමුණු වෙයි. ඔයගොල්ලෝ ගණන් ගන්න. ගණන් ගත්තොත් තමයි මේ පංචස්කන්ධය හදන්නේ. තේරුණා නේද? නෑ ඉන්ද්‍රියෙන් වෙන් කරන එක තමයි අර මතක් වෙන එක. නෑ ඒක ඉන්ද්‍රියෙන් වෙන් කරේ පමණින් ආයතනෙ වෙන්නේ නෑනේ. ඉන්ද්‍රිය වෙන් ගන්න ඕනේ නාම රූපයට හරවන්න ඕනේ නාම රූපයක් තිබුණොත් තමයි කලායතන වෙන්නේ. තේරුණාද මෙතන ගැඹුර? ඔයගොල්ලන්ට ඉන්ද්‍රියෙන් වෙන් කරන්න වෙන් කරන පුජ්‍යලයක් හැදුනොත් තමයි නාම රූප වෙන්නේ. වෙන් කිරීමෙන් නවතින්න පුළුවන් ඔය කරන භාවනාව කරගෙන යනකොට වෙන්නේ කොහොමද කියන එක ගැටළු වෙන්න පුළුවන්. තවම හොයාගන්න. කරලා හොයාගන්න. වෙනවාම. නැත්නම් බුදුහාමුදුරු බොරු වෙන්නේ බෑ. තේරුණා නේද? දැන් සලායතන කියන එක බුදුහාඳුරෝ ඔයගොල්ලන්ට කරලා තියෙන්නේ ඔය අනික් ආයතන හයම පහම නිරුද්ධ කරන ඔය කාය ආයතන තනි කරලා තියෙනවා. ඕක නෙවෙයි බලන්න කරලා තියෙන්නේ. එහෙනම් ආස්වාසය පාස්වාසය කියලා තේරෙන්නේ මොකද්ද? ඒ මොහොතේ හදන පංචස්කන්ධය. ඕකේ රූපය තමයි ඔය ආස්වාස රූපක රූපය. ඒකෙන් ඔයගොල්ලන්ට සුවයක් දැනුනොත් ඒක වේදනා ස්කන්ධය. මේක ආස්වාසය කියලා තේරුම් ගන්න සංඥා ස්කන්ධය. තේරුණාද? ඕක මනෝමය නෙමෙයි. ඈ ඊට පස්සේ ඕක තනියෙන් ගියාම ඕක නැති වුණු ප්‍රශ්නේ නෑ. පංචස්කන්ධයක අනිත්‍යයක් දකින්න බෑනේ. ඒකෙන් හින්දා අර මුළු කයට මාරු වෙන්න කියන්නේ. මුළු කයේ උණුසුම් දැනනවා, සීතල දැනනවා. මොනවද මේ දැනෙන්නේ? කය කාය කාය ආයතනේ හදන පංචස්කන්ධ. දැන් ඕක දැක දැක ඉන්න තියෙනවා. දැක දැක ඉන්නකොට මොනවද පේන්නේ? මේ පංචස්කන්ධ විනිවිදකට ඒක හදන ආයතනයේ පේන්නේ අය. දැන් පේන කයදී එතකොට දැනෙන්නේ භාවනාව දැන් දිනුන අය ඉන්නවා නම් කවුරු හරි පුරුදු කරපුවා බලන්න. දැන් ඔයගොල්ලන්ට පේන්නේ මස් ගොඩක්. ඒක හරි ලස්සනයි එක්ක කැතයි. මම මේක අයම වාසනායි පෙලක් වෙලාට පෙලක් වෙලාට නැතයි. අතෙන්දි පේන්නේ මොකක්ද? ඔය මස් ගොඩක් පේනවද? දැනෙනවද? අතින්නේ දැනෙන්නේ? නිකම්ම දඟලන කම්පන චංචල ගොඩ. ওই ටික තමයි ඕගොල්ලෝ රැවැට්ටේ. තේරුණානේ? ඔය ඕක උපාදාන වෙලා තමයි ඕගොල්ලන්ට මේ කය ලස්සන වුණා, හරි කැත වුණේ. අපිට තේරෙන්නේ නැහැ ඇත්තට ගැඹුරා. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ තේරෙන්නේ නැති හින්දා ඕකෙම ඉන්නේ. බහුලීගත කරන්න බුදුහාමුදුරන්ට තේරෙන එක තේරෙනවලු කවදා? තේරෙන්නේ වෙන කරන්න දෙයක් නැහැ. නෑ වෙන බුදුහාමුදුරන්ට තේරිච්ච ගානටම අපිට තේරෙයිලු කවදා හරි. දැන් එහෙනම් දැන් තේරෙන්නේ නැත්තේ දැන් ලැබිලා වෙන්න පුළුවන් දැනිලා වෙන්න පුළුවන් අපේ ඥානෙම. ඥානෙ වැඩි වෙන්න කරන්න තියෙන්නේ බහුලීගත කරන්න. තේරුණාද? දැන් ඔහොම යන ගමනක් තමයි විපස්සනා. ඒකින්ද පංචස්කන්ධය හෝ වෙන දේවල් හෝ අනිත් දුක්ඛනාත්ම විනය කරන්න එපා. මේක දකින්න යන්න දකින්න ගමනයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ගේ පංචස්කන්ධය හඳුනගන්න එකයි භාවනාව. ඒකට සුසුකම් ටික තමයි යන්නේ. දැන් සක්මන් භාවනාවේ ඕක වෙන්නේ නැද්ද බලන්න. වම් කකුල පොළවේ වදිනවා කියලා දැනෙන්නේ මොකක්ද? මේ මොහොතේ හැදෙන්නේ කායායතනෙන් හැදෙන පංචස්කන්ධය. තේරුණා නේද? අනික්ව දැනෙන්නේ නැති වුණෙන්දක් ඕන. එතකොට මේක තනි වෙනවා. මේක දිහා බල මේක සතියෙන් අල්ලගෙන යන්න ඔයගොල්ලෝ මොකක් කරන්න එපා. ඔයගොල්ලෝ භාවනාව කරන්න සතිය අවශ්‍ය දේ කරගනි. තේරුණා නේද? සතිය කරගන්න එක ඔයගොල්ලන්ට දෙන්නේ නැහැ සතිය. මොකද ඔයගොල්ලෝ හොරු. සතියම හොරයක් නෙමෙයි. ඔයගොල්ලෝ හොරකම් කරලා කරලා මේ මේ තියෙන ලෝකේ තියෙන ඔක්කොම ටික හොරකම් කරනවා මගේ කියලා. තේරුණා නේද? සතිය බුදුහාමුදුරුවෝ මේ ගානට සති ඉන්දිය සති බලය සති බොජ්ජංගය හැදුවම සතිය මේක අවශ්‍ය දේ කර කර කර කර යනවා. කර කර ගිහිල්ලා අවශ්‍ය කෙනාට මේක දෙනවා. අවශ්‍ය කෙනා ඔයගොල්ලෝ නෙමෙයි. ඔයගොල්ලන්ට දුන්නට වැඩක් නැහැ. ඒකත් සංසාරික කරනවා. තේරුණා නේද? සතිය දෙන්නේ මේක විඥානය. විඥාණයට දුන්නාම එදා ඉඳලා දැන් අපි හිතමු සීලවති උපාසකම්ම විපස්සනා භාවනා කරන. සම්බුදුහාමුදුරු කියන විදිහටම ওই විදිහට කරගෙන කරගෙන යනවා. කිසිවක් අනුන්ගෙන් අහන්න යන්නේ නැහැ මොකක් නැහැ හොඳින් කරගෙන. සීල උපවාසී උපාසකම්මාගේ එතකොට ඔය සතිපට්ඨානේ වඩපු හින්දා හරියට සතියේ ඉන්ද්‍රිය බවට හැරිලා බල ධර්මයක් වෙලා බොජ්ජංග ධර්මයක් වෙලා අනිත් බොජ්ජංගත් වැඩිලා බුදුහාමුදුරන්ට ඕන ධර්මයේ සතිය අල්ල ගන්නවා. තේරුණා නේද? ඉතින් හොරෙම්ම සීලවතී උපාසකම්මට ආйти විඥාණයට මේක බාර දෙනවා. විඥාණය කියන්නේ මොකද්ද? වෙන් කරන පද්ධතිය. වෙන් කරන පද්ධතියට බාර දුන්නාම එදා ඉඳලා සීලවතී උපාසකම්මගේ විඥාණයට පුළුවන් ලෞකිකත්වය නෙවෙයි ලෝකෝත්තරය වෙන් කරගන්න. එහෙමනේ බුදුහාමුදුරේ කියන්නේ ඔහොම ගමනක්. කාටද පුළුවන්? සීලවතී උපාසකම්මට නෙවෙයි එයාගේ විඥාණය. එහෙමනේ නේද? නෑ එයාගේ විඥාණයට පුළුවන් ඒකවල ලෞකිකත්වය වෙන් කරගන්න මෙච්චර කල් බෑ ලෝකෝත්තර භාවය වෙන් කරන්නේ දන්නේ අපි දන්නේ අර සීලෝති උපාසනාම දන්නවා හැබැයි උපාසනාම නෙවෙයි දන්නේ එයාගේ අන්න ඒක තමයි සෝවා වෙනවා සෝවම් මාර්ගය යනවනේ සෝවන් ඵලයේ වෙනකොට වෙන්නේ එහෙනම් මොකක්ද? තවත් මේක බහුලීගත කරලා කරලා කරලා ඊළඟට උපාස ගම්මටත් තේරෙනවා මට මොකද්ද වෙනවා කියලා. තේහානි ඊළවති උපාසාමානි විඥාණයට ලෞකිකත්වයේ ලෝකෝත්තර භාවයේ වෙන් කරන්න පුළුවන් පුළුවන් වෙන එක සෝවා මාර්ගය. තව බහුලීගත කරලා යාට මේ ජීවිතේ ඕන නම් පුළුවන් එහෙමම කරාන මාත් වෙන්නේ. ඊළඟට උපාසකම් මටත් පුළුවන්. අර විඥානේ වෙන් කරපු දේ Tamanටත් මොකක් හරි ලාංඡන ටිකක් ගන්නද එතකොට එයා හිතනවා මම දැන් ඊට වැඩිය වෙනස් කෙනෙක් ඉස්සර තියෙන ධර්මයේ නෙවෙයි මල් ළඟ තියෙන්නේ කියලා එයාට හිතෙනවා හැබැයි මොකක්ද කියන දන්නේ කියනවා නේද සංගපාහන්න පුළුවන් දේකුත් නෙවෙයි බොරුවට කියලා සහතිකයක් ගන්න පුළුවන් දේකුත් නෙවෙයි නැරෝ ප්‍රෙෂර් මීටරෝ ගහලා වගේ පරීක්ෂා කරන්න කෙනෙකුත් නැහැ මේකේ තේරුණා නේද නමුත් ඒ අදාළ ගෙනාට දැනනවා මේ වෙනසක් විඥානයේ තියෙනවා. ඔබ තියෙනවා සෝවාන් ඵල. නැදී ඔයගොල්ලන්ට මේක හොයාගන්න ඕන නම් ඕක කරන්න විකාර නම් කරන්න එපා. විකාර කරොත් ලැබෙන්නේ මේක කරොත් ලැබෙන්නේ. තේරුණා නේද? දැන් එතකොට ඉතින් අර වාස්ගේ වැඩේ මම ඉවරයි. මම ඉවරයි. මම හලේ හදලා දෙන්නේ මේ අකුජන රතේ වහල හදලා දෙන බාස්ගේ වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ මක බාස්ලාගේ වැඩ ටික. ඉස්සුණා නේද? කරගන්න එකයි තියෙන්නේ. බාස්ගේ වැඩ ඉවරයි මක බාස්ලාගේ වැඩ තමයි ඉතුරු වෙන්නේ. ඒ කන්නේ මේ යන්න බෑ. කනපාන්නේ යන්නත් බෑ. නෑ මෙතන මේ ධර්මානුකූලව මම කිව්වේ මොකද්ද මේ සතිය අල්ල ගන්නවා ඔය පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. බොරුවට කෑ ගහන්නවා කතා කරනවා එපා. කවුරු හරි කියනවනම් බාලිය කියලා කතා කරන්නත් එපා. එහෙනම් ඒත් මේක අහන්නේ. අනේ මට නම් තේරුණා අනිත්‍ය දුක්ඛ අනාත්ම ගෝ එළෝලම දාන්න. විදෙක්වත් ගන්න එපා. නැත්නම් විපස්සනාව දිනු කරන්න බෑ. තේරුණා නේද? කවුරු හරි කියනවා මට තේරුණා කියලා ආශ්‍රය කරන්න එපා. එතන තේරෙන්න බෑ මට. මට තේරෙන එක නෙවෙයි මේ කියන ධර්මය. තේරුණා නේද? මට තේරෙනවා කියන්නේ රඟපෑම බොරුවක්. බොරුකාරයෙක් ආශ්‍රය කරන්න එපා. දැන් මෙතන වෙන්නේ මං කියා දුන්නේ අර දියුණු වෙනකොට ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙලා බල ධර්ම දියුණු වෙලා බොජ්ජංග ධර්ම දියුණු වෙනකොට අර සතිය මේ ඒ මොහොතේ පංචස්කන්ධයේ හොඳ නිරීක්ෂණයකට ලක් වෙලා ඒගොල්ලෝ දන්නේ නැතුවට. හැබැයි බෞලිකත වෙන්න බකරනවා. ඒතකොට සතිය හඳුනා ගන්නවා අර පංචස්කන්ධයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන. ඔච්චරයි ඔකේ තියෙන්නේ. කියනවා ඔයගොල්ලන්ට හඳුනගන්න බෑ. එහෙම හිතන්නත් එපා. අර දිනු වෙච්ච සතිය හඳුනගන්න. ඒ සතිය ඔයගොල්ලන්ගේ නෙවෙයි. තේරුණා නේද? ඔයගොල්ලන්ට අයිති එකක් නෙවෙයි ඒක. නෑ ඒකයි ප්‍රශ්නේ වෙන්නේ. ඒක අයිති බුදුහාමුදුරුවෝ හදලා දීපු ධර්මයකට. ඒ බුදුහාමුදුරුවනේ මේක බලගන්නේ. දැන් අවමුළු බල ගන්නවා තමයි සංසාරේ හදාගත්තේ. ඔය දරුවෝ හදාගත්තේ, ගෙවල් හදාගත්තේ, ඔය ටික ඔන්න ඕගොල්ලන්ගේ බල ගැනීමෙන් ලබාගත්තේ ටික. තේරුණා නේද? දැන් බුදුහාමුදුරුවෝ බල ගැනීමෙන් ලබාගත්තේ ටික තමයි පංචස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ග්‍රහණය කරගන්නේ. මේක පස්සේ හිමින් හිමින් දෙන්නේ ඒ පුජ්‍යලයාගේ විඥාණයට. විඥාණ කියන්නේ මෙන් කරන්නේ. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ට නිකම් බලන්න ලෞකික මට්ටමේදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවනේ. ඔයගොල්ලෝ දැන් මැණික් ගලක් වෙන් කරන්න දන්නේ නැහැ උප්පත්ති ඉඳලා. කියනවා වෙන කුරුල්ලේ තියෙන. කපුට වෙන් කරන්න දැනගත්තේ මොහොත කාලේ මතකද? මූ කපුට කියලා කියන්න පුළුවන් කාලේ. නෑ. මුලින්ම කපුට දැක්ක දවස වෙන්න පුළුවන්ද? බෑ නේද? එහෙනම් දැන් ඊට පස්සේ ඒ මුලින්ම දැක්කේ දවසට දවස් දෙකකට පස්සේ කියලා කියන්න පුළුවන්ද? බෑ මොනවා කියන්නේ කපුට වෙන් කරන්න වෙන් කරගත්තා කියන්නේ විඥානය හඳුනගත්තා. සමහර කපුට කපුටයි කියලා පේනවා දවසේ පේන්නේ ඔව් වෙන්න ඒක කවදද උනේ කියන එක හොයන එක වැරදි. අපි ඒ ඔක්කොම විඥානේ දැනුම ලැබිලා තියෙන ඔහොමයි. දැන් බුදුහාමුදුරුවෝ ලෝකෝත්තර දැනුම මේ විඥාණයට කවනවා අර වෙන පස් දිනෙන් බල ගන්නවා. තේරුණා නේද? ඒ ලෝකෝත්තර භව තමයි විඥාණයට හඳුන්වා දෙන්නේ පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි. තේරුණානේ? ඒ විඥාණය එතකොට ලෞකිකත්වය විතරක් නෙවෙයි ලෝකෝත්තර වෙන් කර ගන්න පුළුවන් විඥානය. දැන් අපේ තියෙන විඥානය මොන වගේද? වෙන් කරන්න පුළුවන් මේ කෝටි ප්‍රකෝටි ගන්න. ඔක්කොම ලෞකික. සංසාරයේ තියෙන දේවල්. තව තව වෙන් කරන්න ඉගෙන ගන්න. තිවසනොත් යනවා. හැට පැන්නත් ඉවසන්න. මොකටද? සංසාරේ වෙන් කරන්න. තේරෙනවද? දැන් ඕකේ තමයි අපි අමාරු වෙන්නේ. මේ ඉවසන කියන්නේ වෙන් කිරින්න ඉගෙන ගන්න එක තමයි. වෙන මොකද්ද කියලා? සංසාරේ කියන්නේ ඕක තමයි. වෙන් කරන ප්‍රමාණය වැඩි වුණාම තමයි සංසාරේ එක එක විපර්යාස වෙන්නේ. දැන් අර බුදුහාමුදුරුව කරන්නේ වෙන් කරන එක ලෝකෝත්තරේ වෙන් කරනවා. ඒ කියන්නේ උපාදානයක් නැති තැන වෙන් කරලා විඥාණයට කියනවා මෙන්න මෙතන මේ වගේ තැනක් තියෙනවා. ඒක එතන උපාදානයක් නැහැ. තේරුණානේ? අන්න ඒක එහෙම වුණොත් එතන තියෙන සැපට ඒක වටිනාකමට ටික ටික ඔයගොල්ලෝ අර විඥානේ ඇද ඇදා යනවා. එතකොට මෙච්චර කල් බදාගෙන හිටියද ටික ටික අඩු කරනවා. ඉස්සෙල්ලා ඇඳුමේ ඉඳලා යනවා. ගෙදර ඉඳලා යනවා. ඒකෙන් තියෙන ගොඩ වැඩි නම් අඩු කරන කාලේ වැඩි. වැඩි නම් කාලේ වැඩි අඩු නම් <coughs> නමුත් අරක හරියට කරලා දෙන්න. ඔයගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද වෙන්නේ. ඕක තමයි බුදුහාමරගේ ධර්මයේ තියෙන. දැන් තේරුණා නේ? ඒක තමයි වෙන්නේ. ඵලයේ කියන්නේ උපාසකම්මටත් තේරෙනවා මම ළඟ මේ මොකක් හරි වෙනසක් තියෙනවා. හැබැයි රෝවා මොනවා කියලා යන්න නම් දන්නේ නැහැ. ඒවා බොරුවට රඟපාන්න යන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඇත්තයි කියලා අනහැඟීමක් එන්න පුළුවන්. එයාට. ඔව්. ඒක ස්පර්ශ බලයෙන් අපිට තේරෙනවා නේද රූප වේදනා සංඥා සංස්කාර දෙකේදී කොහොමද වෙන් කරන්න යන්න එපා. ඒ දැන් ওই තේරෙනවා නම් මේ වම් කකුල පොළවේ වදිනවා කියලා ඒ තේරණ එක තුල තියෙනවා පංචස්කන්ධ. නෑ වෙන් කිරීමක් බෑ. වෙන් කරන්න හැකියාව නෑ. නමුත් කාලයක් යනකොට සතිය ඕක බහුලීගත කරනකොට යාට ඕනෙ ටික වෙන් කරගන්න. මොකද්ද වෙන් කරගන්නේ? අනිත්‍යයි දුකයි අනාත්මයි. එයා වෙන් කරගන්නේ. නමුත් මහත්යා අනිත්‍ය දුකයි අනාත්මයි කියලා තේරුම් ගත්තට වැඩක් නෑ. මහත්යාගේ විඥානය තේරුම් ගන්න. තේරුණානේ? විඥානය තේරුම් ගන්න ඕනේ. ඔය කතාව මහත්යා තේරුම් ගත්තොත් විනාශයි. භාවනාවක් නෑ. දැන් ඔයගොල්ලෝ කරන්නේ එකක් නෙවෙයි මේක. බුදුහාමුදුරුව වෙන උපක්‍රමයක් යොදන්නේ හද්ද නැතුව කරගෙන යන්න මෝඩියව. දැන් බුදුහාමුදුරුව දීලා තියෙන්නේ මේ කොහොමද මේ භාවනාව කරන්න කියලා. මලමිණියක් වගේ කරන්න. සතිපට්ඨානේ කරන්න ඕනේ මලමිණියක් වගේ. මෝඩියෙක් වගේ, අන්ධයෙක් වගේ, වීරයෙක් වගේ. කොහොම නේද කියලා තියෙන්නේ. දැන් තේනවද මේ කතාවේ මොකක්ද මේ වෙන්නේ කියලා? නැතුව ඔයගොල්ලන්ට මෝඩිය වෙලා බෑනේ. ඒ උපදිනකොටම පණ්ඩිතියන පැන සාති කියන්නේ. මෝඩයෙක් වෙන්නේ කොහොමද? තේරෙනව නේද? දැන් බුදුහාමුදුරුවෝ කිව්වට එහෙම වෙන්නේ කොහොමද? උපැන්න සාතියෙම කේන්දරේ උගතේ කියලා ලියලා පිටරට යනවා කියලා ලියලා. ඒක කොහොමද වෙන්නේ? තේරෙනව නේද? දැන් ඕන්න ඔය ටික අපේ හක් වෙනවා මෝඩයෙක් වෙන්න ඕනේ මෙතෙන් වුණා. අමු මෝඩයෙක් වෙන්න. නිකම් මෝඩයෙක් වෙන්නත් බෑ. මලමිනියක්ම වෙන්න මලමිනියක් වගේ ප්‍රතිචාර දක්වන්නේ නැතුව හිටියොත් සතිය දානට වැඩි කරලා දෙන්නේ නැත්නම් සංසාරයක් හදයි සතියක් එකතු වෙනවා. දැන් මම කියා දුන්නේ ඔයගොල්ලන්ට ඕනේ ටික මොකක්ද නැත්නම් එපා ටිකමයි අපි කරන්නේ. ඒක වළක්වන්නයි කිව්වේ. තේරුණා නේද? බුදුහාමුදුරන්ට ඕනේ ටික මේකයි. බලලා උත්සාහ කරගෙන ඉස්සරහට කරගෙන යන්න. ඒක තමයි වටින්නේ.